ප්‍රවීණ ගායිකා පුෂ්පරාණි ආරියරත්න මහත්මියගේ සමුගෙන්ම සටහන් වෙලා තියෙන්නේ අද වෙනි දවසේක. දක්ෂ විශිෂ්ට නිර්මාණකර්මියක් හැටියට ගායිකාවක් හැටියට අපිට ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය ගායනා කළ ගීතයක් මීළඟට ඔබ වෙනුවෙන් තෝරගත්ත මර්වින් සේනාරත්න තමයි මේ ගීතය ලිව්වේ ආර් මුත්තුසාමි මාස්ටර්ගේ සංගීතයට. කරන්නේ